හොඳයි අවසරයි කරුකටිච්ච ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධම්රී පදනම විශේෂ සංවිධානය කරන ලද වැඩමුළුවක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන ඇත්තටම ආරම්භයේ ඊවස ලැබුණා ඒ ආරම්භයේදී මේ පිරිසට නිසන්න වනේ වෙනුවෙන් සත්කාර තුනක් මේ වෙනකොට සිද්ධ වෙලා තිනවා නම් වශයෙන් කියනවා නම් මූලික උපදේශ පන්තියක් භාවනා පිළිබඳව ඉඳගෙන කරන්නේ මෙහෙමයි, සක්මන් කරනකොට මෙහෙමයි, එදිනදා ජීවිතේ සතිය පවත්වන්න මෙහෙමයි කියලා කෙටි කමඨාන උපදේශයක් ලැබිලා තිනවා. දෙක කාලසටහන සහ වැඩමුළුවේ විවස්ථාව මේකයි කියලා හඳුනා දීමක් වෙලා තියෙනවා. තුන්වෙනි එක සිල් සමාදන් කරලා තියෙනවා. ඉතින් මේ කාරණා තුන අලුතෙන් ආපු අයට එක සැරේ ඔය එක පැයකට බණක් ඇහුවට තේරෙන්නේ නැහැ. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ මූලික උපදේශ පිළිබඳව යම් කිසි විස්තර කිරීමක් විග්‍රහ කර ගැනීමක් අවශ්‍ය නම් ඒ වගේම මේ ඉන්න කාලේ අපි එකඟ වෙලා තියෙන විවස්ථාවන් පිළිබඳව පැහැදිලි කර ගැනීමක් හෝ විස්තර විභාගයක් අවශ්‍ය නම් එනතන සමාදන්ව රකින්න මේ පෝසතට්ඨාංග සීලය පිළිබඳව තියෙනවනම් අපි මේක අවස්ථාවක් කරගන්නවා ඒක පිළිබඳ ප්‍රශ්න කරන්න. එහෙම නැත්නම් ඒවා විස්තර කරගන්න. ඒක මේ මුල් දවසේ මම මතක් කරනකොට කියන දෙයක්. ඊගාවට අපිට තමන් ගත කරන භාවනා ජීවිතේ භාවනා කරගෙන යනකොට පරියන්කේදී හම්බෙන අත්දැකීම්, සක්මන පිළිබඳ අත්දැකීම් සහ ඉදින්දා සතිය පවත්වනකොට මතුවෙන ගැටලු සහ කමඨාන් සුද්ධ කර ගැනීම ඊට අමතරව අපි පොදුවේ කියන ධර්ම සාකච්ඡාවක් කියලා. එහෙම නැත්නම් කියන්න පුළුවන් අපි මේ නිසනවනේ පිට වෙලා ගියත් කරගෙන යන භාවනා ජීවිතේට අපිට අදාළ යම් ප්‍රශ්න තියෙනවා අපි සාකච්ඡා කරනවා. මේ හැම ප්‍රශ්නයක්ම සාකච්ඡා කරන්නේ අදාළ ටික විතරයි. නිකන් නිකන් සාමාන්‍ය පොත්පත්වල තියෙන දේවල් විග්‍රහ කරන පන්ති පාඩමක් නෙවෙයි. දහම් පාසලකුත් නෙවෙයි මේක. අදාළ නැත්තම් මම ප්‍රශ්න සාකච්ඡාවට ගන්නෑ. ඒ නිසා ලියන ප්‍රශ්නේ අදාළ භාවයේ මට තේරෙන්න ඕන ප්‍රශ්නේමයි. ඒකට කමඨහන් සුද්ධ කිරීම පිළිබඳව වචන දෙක තුනක් මතක් කරනවා. මොකද පත්‍රිකාවක් ලැබෙන සකස් කරලා තිබුණා. ඒ වැඩමුළු සංවිධායකයන් හරහා සංවිධායකවන් හරහා හැම කෙනෙකුටම ලැබෙන්න කමඨහන් සුද්ධ කරගන්න ඕනේ නම් ඒ වැඩිහිට පහසුව පිණිස දත යුතු මූලික කරුණු ටිකක් ඒ ටිකක් විස්තර සහිතයි. ඒකෙදි කියන්න තියෙන්නේ යම් කිසි කෙනෙකුට කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව කමඨාන් වார்த்தාවක් ඉදිරිපත් කළ ප්‍රශ්න කරනවා නම් කරුණා කරලා සඳහන් කරන්න මේ කතා කරන්නේ පරියංකේද සක්මනද එදින්දා වැඩ කටයුතුද ඒකෙදි පරියංකයේදී නම් තමයි මූල කර්මස්ථානයේ වශයෙන් මොකද්ද ඉදිරියෙන් තියාගත්තේ ඒක පිළිබඳව විස්තර කරලා ඉවර වෙලයි ප්‍රශ්න ගැටලුව අපහසුතාව ගැන කතා කරන්න. අපහසුතාවයෙන් පටන් අරගත්තොත් මට මුලමඳාග තේරෙන්නේ නැහැ. එසා කමඨහන් වார்த்தාවක් කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව මතක් කරනවා නම් පරියංකේන මූල කර්මස්ථානය මේකයි මූල කර්මස්ථානයේ හරි ගිහිල්ලා මුදුන්පත් වෙච්ච හොඳම ටික කිව්වොත් මට ඇති. සක්මණේජිත් එහෙමයි. ඉදින්දා වැඩ කරලා කතා කරනකොටත් එහෙමයි. ඒසම මොනම ප්‍රශ්නයක් හරි මේ ප්‍රශ්න පිටියට දාපුවා ප්‍රශ්නකින් පටන් ගන්න තියෙනවා මංගේ විසිකොල දාන්න. මට අවශ්‍ය නෑ එහෙම කතා කරන්න මට ඕන කරලා තියෙන්නේ හරි ගිය තැනකින් පටන් අරගෙන ඒක කරගෙන ගියාට පස්සේ ඇතිවෙච්ච ප්‍රශ්න සාකච්ඡා කරන එකයි. ඉතින් ඒක මම හැමදාම මතක් කරාට උගෝ දෙනකොට හිත වදින්නෙම නෑ හැම කෙනාම කොත්තනකින් හරි ඇතිවෙච්ච ප්‍රශ්නයක් අරගෙන පටන් අර ගන්නවා. ඒක ඉතින් විපස්සනා බැල්මක් නෙවෙයි එතන තියෙන්නේ. ඉතින් එතකොට මේ ප්‍රශ්න ඉවත් කිරීමෙන් මම නැවත ඉල්ලීමක් කරනවා කරුණා කරලා සක්මණද පරියන්කේද කියලා කියන්න මූල කර්මස්ථානේ මොකද්ද කියලා කියන්න ඒක මුදුන්පත් වෙච්ච පුරන්ද විස්තර කියලා තමන්ගේ දත යුතු කාරණා හෝ ප්‍රශ්න සාකච්ඡා කරන්නයි කියලා. ඒක මම හිතන ජීවිතේටම ව්‍යාකරණයක් වෙයි කියලා. වැරදිච්ච තැනින් පෙරදිච්ච තැනින් පටන් ගන්න එපා. හරිය තැනකින් පටන් ගන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය කරන ප්‍රශ්න අපි බහිනවා. මේ අපේ සාකච්ඡාවේ අන්තර්ගතය පිළිබඳව ඊට පස්සේ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කල්ැතුව ප්‍රශ්න ලියලා පෙට්ටියට දාන්න පුළුවන්. ඒක දැනට මීට කලින් ආපු අය ඉස්සරහට ඇවිල්ලා භාවනා කරපු අය දන්න නිසා මම හිතනවා ප්‍රශ්න තියෙනවා කියලා ලිඛිතව. ඊට අමතරව මේ අනාතරේ තමන්ට සාකච්ඡාව අහගෙන ඉන්නකොට හෝ වෙනයම් හේතුවක් නිසා ප්‍රශ්නයක් කරන්න ඕනේ නම් කරුණාකරලා අත උසන්න. එතකොට අපි මේ පිරිස සඳහා වෙන් කරලා තියෙන මයික්‍රොෆෝනේ එවනවා. ඒකට කතා කරන්න මොකද මේ මේ වැඩමුළුවට සම්බන්ධ නොවෙන නමුත් මේ වාර්තාගත තොරතුරු අහන විශාල පිට ඉන්න පිරිසකට ප්‍රශ්නයත් වාර්තාගත වීම අවශ්‍ය නිසා මයික්‍රොෆෝන්ට කතා කරන්න කියලා. නමුත් මේ මයික් එකේ තියෙන දෝෂයක් මෙහෙම කෙලින්ම තියලා කතා කරොත් විතරයි කටහඬ ඇහෙන්නේ. මේ පැත්තට වුණොත් පැත්තකට ගියොත් කටහඬ ඇහෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ප්‍රශ්න කරන්න ගියාම සබකෝලෙයි මයික් එකයි ඔක්කොම තියෙන නිසා උගෝදෙනේ ප්‍රශ්න අහන්න ඒකට මම හරිම කැමැති. ඒකට නිකන් ඉන්නවට ප්‍රශ්න අහILLක් නැහැ. ඉතින් මේ ඔක්කොම දැනගත්තයි කියලා ප්‍රශ්න අහන්න කියලා නෙමෙයි මම කියන්නේ කියනවා අදාළ දෙයක් අහන්න. ඊට අමතරව මේ කියන දෙක තමයි මේකට සම්බන්ධ වෙන්න තියෙන ක්‍රමේ. ප්‍රශ්නෙට අදාළ තොරතුරු ලියවිලා නැත්නම් සමහර විටක මම ඉල්ලීමක් කරනවා. ඒ ප්‍රශ්නේ ලිඛිත එකක් නම් කවුද මේ ප්‍රශ්නේ කෙරුවේ කියලා මට මෙයත් එක්ක හරස් ප්‍රශ්න ටිකක් අහන්න ඕනේ මාතෘකාවට බහින්න. මොකද ලිඛිත ප්‍රශ්න වල නම ලියන්නේ අපි. ඊවට ප්‍රශ්නයක් නැහැ මොකද අදාළ නැහැ. ඒ නිසා එතනදී මම සමහර විට ගියේ කිනාට ඉල්ලීමක් කරනවා කරුණාකරලා මට මේ අදාළ තොරතුරු ලබා දෙන්න කියලා ලබා දිය යුතුම නැහැ. ලබා දුන්නේ නැත්නම් ප්‍රශ්නේ ඉවත යනවා. එහෙම කතා කරනකොටත් මේ මයික්‍රොෆෝනේ පාවිච්චි කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ මොකද මේ පරිසෙ පිළිසෙල් ලැබෙන කටහඬත් වාර්තාගත වීම අවශ්‍ය නිසා. ඉතින් මේ ටික තමයි අද ඉස්සලාම දවස නිසා සාකච්ඡාව ආරම්භ කරන්න කලින් හඳුන්වා දීමක් වශයෙන් කරන්න තියෙන්නේ. ඉතින් අපි සතිವಾರයේ ආරම්භ කිරීම පිණිස ලිඛිත ප්‍රශ්න එකින් එක සභාගත කරන විදිහට අපි උපාසක මහත්තයන් ඉල්ලා සිටිමු. අවතරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අචේතනිකව පර්යංකයකට ඉඳගනිමි. සුළු මොහොතක එනම් තත්පර කීපයක දැනෙන යාන්ත්‍රමින් කම්පනයකින් නිශ්චල වෙමි. මුළු කය තුලටම අවධානය තදින්ම යොමු වේ. එවිට ශරීරය දැනෙන්නේ එකතැන තිබෙන මැටි ගුලියක් ආකාරයෙනි. වරික ඊටමත් සියුම්ම ආස්වාස ප්‍රාස්වාස දැනේ. තව වරක සියුම් කම්පනයක් සමග ශරීරය තුලින් එනම් ඇතුළතින්ම සියුම් ආස්වාස ප්‍රාස්වාස දැනේ. ශරීරයේ රිදුම් දැවීම තුලින්ම සියුම් ආස්වාස ප්‍රාස්වාසය දැනේ. වරක නොදැනේ. එතන එතනම සිත කදින්ම එල්බ සිටන බව හොඳටම දැනේ. ශරීරයේ දැවිලි, තැවිලි, කම්පනයේ ආස්වාස ප්‍රාස්වාස දැනුණත් හිත කදින්ම ශරීරය තුලට එල්බ ඇත. කයේ ස්වභාවයක් නොදැනේ. එකතන වැටුණු මෙටිගුලියක් ආකාරයට දැනේ. මේ හැම දෙයක්ම සිදුවේ. පැය දෙකක් පමණ සිටිය හැක. ඔහේ බලාගෙන සිටිවිලි සමහර විට ගලායන බව පෙනේ. නමුත් සිතුවිලි දිගේ සිත නොදුවයි. අවට මොනම ශබ්දයක් ඇසුණත් අවධානයක් කොහෙත්ම නැත. සක්මනේදී සිත එක එතන එතන තැන්පත් වේ. හිත නොසැලෙන ගතියක් දැනේ. මෙම අවස්ථාවේදී එනම් ශරීරය තුල යම් යම් දැවිලි තැවිලි හට ගන්න අවස්ථාවලදී හුස්ම රැල්ල තුලම යාන්ත්‍රණයෙන් දැනෙන අවස්ථාවල සිත යෙදවිය යුතුද නැතිනම් එන එන දේ දිහා බලා සිටිය යුතුද සමහර අවස්ථාවක හුස්ම රැල්ල උපාදානය කරගෙන සිටිනවාද කියා සැක සිටී එන එන දේ බලා සිටමින් ඇතිව නැතිව යන බව දැනුනි. එනම් අතුවන දේවල් ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ත්වන් සරණයි. මේ කාරණා තුනක් මතු කරලා දෙන්න මට හිතෙනවා. පොදු ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ මේ මට්ටමට භාවනා ගියාට පස්සේ එන සෑම දෙයකටම එහෙම ඉඩ දෙන්න ඒක අනිවාර්යයෙන්ම නික්ලිෂි තැනකට යොමු කරනවා. සැකනම් විතරක් හොඳට මතක තියාගන්න තමන්ට සැකයක් තියෙනවා නම් මූල කර්මත්තාන්ට අත තියන්න. එතකොට තමන්ට ආමඟ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. මූල කර්මත්තානේ ආනාපාන වෙන්න පුළුවන් නැත්නම් කය වෙන්න පුළුවන්. සැක නැත්නම් ඔහොම යන්න හරි. ඉතින් මේ ප්‍රශ්න වල තියෙන සැකයක් නිසානේ. තව සැකේ කියන්නේ කෙලෙසයක් කියලා හොඳට මතක තියාගන්න. අනවශ්‍ය ඔලුවට දාගන්න කෙලෙසයක්. ඉතින් ඒක තමයි අපේ පුරුද්ද. මොනවා හරි නැති වුණොත් මොනවා හරි නිකන් හරි හිතලා දාගන්න. ඉතින් ඊට පස්සේ ප්‍රශ්න එනවා ඒක අනිවාර්යයි. ඒ නිසා කියන්න දෙන්නේ සැකනම් මූල කර්මත්තාන්න ගිහිල්ලා ආය ආනපානෙ හෝ ඉන්න කායට හිත දාන්න. ඒකට තමයි තේරෙයි පටන් ගත්ත තැනට සම්බන්ධය තියෙනවා කියලා. හැබැයි ඒක කාලේ නාස්ති කිරීමක් භාවනාවේ බාධාවක්. යන්න දෙන්න පුළුවන් නම් මේ දැන් තියෙන සතියේ දැන් තියෙන සීලේක පිටපු ගමනක් ප්‍රතිපදාවේ ඉන්නේ කෙලෙස් අඩු වෙමින් යනවා අඩු වෙනකොට අනිවාර්යයෙන්ම තර්ක මනස සැක කරනවා දැන් මේ තර්ක මනසට සැකේට පොහොර දෙමිල්ලක් මේ කරන්නේ. මේක තමයි අපේ තියෙන අපේ තියෙන අවිද්‍යාව කියන්නේ ඕකට. ඕකට තමයි කෙලෙස් කියලා කියන්නේ. ඉතින් අපි මේ අවිද්‍යාවට සහ කෙලෙසට ඥානය කියලා නම දීලා තියෙන්නේ. මේ බීමසුන් නුවණ කියලා නමක් දීලා තියෙනවා. මේකට ඥානය කියලා නමක් දීලා තියෙනවා. ඉතින් ඉවරයි. කවදාක කොට ගන්න බෑ. නමුත් සදාකාලික හානියක් වෙන්නේ නැහැ. පොදුම එකක් මතක තියාගන්න භාවනා මේ වගේ නිස්කලංක වුණාට පස්සේ සිදුවල සියල්ල සිදුවන්නේ යහපතටයි. අයහපත එකම දේ සැක කරන එක. ඉතින් ඒක වලක් කරන්න බෑ ඒක වෙනවා. ඒ නිසා මම කියපු ප්‍රකාශය මම නැවත කරනවා සැකනම් විතරක්. Taman හිත මූල කර්මත්තාන්ට කයට හෝ ආනපාන දාන්න. අනිත් එක දෙවෙනි කාරණාව පටන් අරගෙන තියෙනවා අචේතනිකව මම පරියන්කයට ගියයි කියලා. අචේතනික පරියන්කට යන එක නෙවෙයි. පරියන්කයට ගිහිල්ලා සචේතනිකව මොකුත් කරන්න එපා. ඉච්චරයි කරන්න ඊට පස්සේ නිකම් වැටෙන හුස්ම දිහා බලන්න එකයි තියෙන්නේ. ඒකට බලනවා කියන එක සචේතනිකද අචේතනිකද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒක මිනිහි කරන එක අචේතනික සචේතනික කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තට මේ බලනවා කියන්නේ සචේතනික දෙයක් තමයි. මිනිහි කරනවා කියන්නේ සචේතනික දෙයක් තමයි. නමුත් මේ කියන මට්ටමට යනකොට මම මේ කිව්වත් නැතත් මේ යෝගාවචරයා මේ මෙනෙහි කිරීමේ ඉක්මවලා මේ පේන්න පටන් ගන්න තියෙනවා. එතකොට කායික වශයෙන් ක්‍රියා කරන්නේත් නැහැ කය. ඊටමත කය ඕල්ලාන්නේ කරන්නේ නැහැ. වචනේ වශයෙන් ක්‍රියා කරන්නේත් නැහැ. සියල්ල සිදු වෙනවා. මේ සිටුවෙන දිහා හොඳට බලන ඉන්න ඕනේ. මේක දිහා බලන ඉන්නකොට කවදාකවත් නොම ගන්නෑ. සැක නැත්තම්. සැකේ තමයි අපිට තියෙන අවිද්‍යාව. සැකේ තමයි අපිට තියෙන තණ්හාව. ඒ තණ්හාව තා අවිද්‍යාව මේ ඥානේ මූලාවෙන් එලිපෙහෙලි වෙලා එළියට ඇවිල්ලා ඉතින් නලියන්න පටන් ගන්නවා. ඒ නිසා භාවනා වැඩමුළුවේ මම මේ පටන් ගන්න ප්‍රශ්නේ පටන් ගන්නෙ අවසාන වෙනකන් එන ප්‍රශ්න වලින් 80ක් ඔතන තියෙනවා. භාවනා හරියට යනකොට සැක කරනවා. වරදිනකොට ගාලල්ල ඕන තරම් අකුසල් කරනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. හරියන භාවනාවට විතර සැක කරනවා. ඒ තරම්ම අපේ හිත චපලයි. අපේ හිත නිවනට කැමති නැහැ. අපේ හිත නික්ලේශී බවට කැමති නැහැ. එතකොට දඟලනවා. මේකෙදි යෝගාවචරය කාටද සහයෝගය දෙන්නේ කියන එක තමයි යෝනිසෝමනසිකාරය අනුසමනසිකාරය කියලා කියන්නේ. සැක නැතුව මේක මෙහෙම නිසින්ද ගෙනියනවනේ ඒකට යෝනිසෝමනසිකාරය කියලා කියනවා. නමුත් සැක එන එක වළක්වන්න බෑ. දනුවම් කළ යුතු වැරද්දක් නෙවෙයි. සැක එනවා නම් අපිට තියෙන ක්‍රමේ තමයි මූල කර්මත්තාන්ට හිත දාන්න. ඒ ටික තමයි අපිට දෙවෙනි කාරණාවෙන් මේ ප්‍රශ්නේදී කියන්නේ. ඊට පස්සේ මේ අවසාන වාක්‍ය දෙකමට ආයෙත් කියවන්නේ ප්‍රශ්නේ. මේ අවස්ථාවේදී එනම් ශරීරය තුළ යම් යම් දැවිලි තැවිලි හටගන්න අවස්ථාවල හුස්ම රැල්ල තුළම සිත රැඳවී යුතුයද එතරම් එන එන දෙය දිහා බලා සිටිතද සමහර අවස්ථාවක හුස්ම රැල්ල උපාදානය කරගෙන සිටිනවාද කියා සැකසිතී එන එන දේවල් දේ බලා සිටමින් ඇතිව නැතිව යන බව දැනුනි. එනම් මතුවන දේවල්. අවසාන වාක්‍ය දෙකේ තියෙන්නේ මම මේ හුස්ම රැල්ලට වැඩි ගෞරවය කරලා හුස්ම රැල්ලට උපාදාන කරලාද කියලා හිතෙනවා. මොකද හැම වෙලාවෙම කියවනේ සැක හිතුණත් මූල කර්මත්තාන්න යන්න ආනපානට යන්න කියලා. ඉතින් සා මූල කර්මත්තාන නැවත නැවත යෑම ඇබ්බැහියක්ද තෘෂ්ණාවක්ද අවිද්‍යාවක්ද උපාදානයක්ද කියන ප්‍රශ්නේ මතු කරලා තියෙන්නේ. නමුත් බුදුජානක වහන්සේ දුන්නේ මේක කවදාකවත් උස්වරල උපාදාන කරන්න බෑ. කවදාවත් උස්වරල් විතර රාගයක් ඉන්නේ නෑ. කවදාකවත් උස්වරල නොමග යොමු කරන්නේ නෑ. නමුත් ඒ තරම් සුබ සුබදායි හුස්මරල්ල පිළිබඳව සැකගොතන තරම් අපේ හිත කඩප්පුලි. මෙච්චර උදව් කරන එකට සැක කරනවා. ලෝකේ ඕන දෙයක් නිසකව බාර ගන්න. ඒක නිසයි කියන්නේ භාවනා යනකොට සැකනම් මූල කර්මත්තාන්න යන ඒක කිසිසේත්ම මේ නොමගයවන එකක් නෙවෙයි. එතකොට දීයති தত্ত্বය තමයි හුස්මත් පේනවා. අතනින් මෙතනින් පොඩි වේදනා හිතවිලි සද්ද ටිකක් තියෙනවා. එතකොට මම මොකේටද අවධානය යොමු කරන්න ඕන. වේදනාව වලටද නැත්නම් ඒ හිතවිලි සද්ද වලටද එතන මූල කර්මත්තානද කිසිම දෙයකට අවධානය යොමු කරන්න එපා දැකයක් නැත්තම්. පේන දේ බලන්න. කොයි එක ලොකු ඉරද කොයි එක පුංචි ඉරද කොයි එක ඉස්සරහින් තියනද කොයි එක පස්සෙන් තියනද කියන එක එයා බලයි එයා දෙයි තෝරන්න එපා මෙහෙවන්න එපා සකස් කිරීම කරන්න එපා සංස්කරණය කරන්න කරන හැම වෙලාවෙම අන්නවශ්‍ය අහකන නයික් ඔඩොක්කේ දාගත්තා වෙනවා මේක හොඳට බලන්න ඉන්න පුළුවන් ඒක තමයි තපස කියන්නේ ඒක තමයි විපස්සනාව කියන්නේ ඒක නිසක බව තමයි සෝවාන් මාර්ගේ පල කරන තැන සැකනම් කිසිම විදිහක මාර්ගික ඥානයකටපත් වෙලා නැහැ. නිස්සකව මේක දිහා බලන්න පුළුවන් නම් ඉතින් අපි කප්පසාදේ ඉන්නයි හදන්නේ. ඉතින් ඒ නිසා එහෙම නිසක බව මෝරගෙන එනකොට බෝධු වේගෙන එනකොට සැකයක් දාලා ප්‍රශ්න ගන්න හදන්න එපා. ඒක කිසිම දක්ෂකමක් නැහැ. ඒක තියෙන්නේ අදක්ෂකම තා අකුසල භාවයක්. නමුත් ඒක පුද්ගලයාට අයිති දෙයක් නෙවෙයි. අපේ හිත හරි දේ නිතරම සැක කරනවා. වැරදි දේ ඔලොමලව කරනවා. ඒක ඒක හරීම හාස්‍යයක්. භාවනා කරන යෝගාවචන අතර තියෙන දත යුතු හාස්‍ය තමයි හරි පාරේ යනකොට පුදුම විදිහට සැක කරනවා. චෙක් කරනවා, ඩෙන්ටි කාඩ් අහනවා, ඔක්කොම චෙක් කරනවා. නිසක වැඩ කරන වැරදි වැඩ කරනකොට දෝරේ ගලනවා, ටොංගාර දන්නේ කිසිම තකයක් නැහැ. මේ මේ චෝදනාව එල්ල වෙන්නේ මෙතෙන්ද භාවනා දිනු කරාට පස්සේ විතරයි. අනික ඇත්තේ ඒක තමයි ඉන්නේ. ඒ කටියට ඒ චෝදනා කරලා වැඩක් නැහැ. මෙතෙන්ද අපි එකනට තේරුම් ගන්න ඕනේ ලස්සන භවනා විසින් භවනා දිගහැරෙනකොට අර පුංචි ප්‍රශ්න වගේක් ඔලුවට අරගෙන ඒක ඥානයක් කියලා හිතලා තැකේ එකතු කරගත්තට පස්සේ මෙතෙන්දි වරන් ඇතුලේ දාගන්න සැකයක් ඇති වෙන්න හේතුවක් ඕනේ නැහැ. තක తీරුකම විතරමයි ඕන කරන්නේ. මෝඩකම විතරයි ඕන කරන්නේ. අවිද්‍යාව විතරයි ඕන කරන්නේ. තෘෂ්ණාව විතරයි ඕන. ඒදී ඒක කොහොමඩක්වත් ඉන්බිල්ට් තියෙනවනේ. පැකේජ් එකේ ඇවිල්ලානේ තියෙන්නේ. සැකේට හේතුවක් ඕනේ කරන්නේ නැහැ. ඒ නිසා අවසාන කොටසලක් කියන්න තියෙන්නේ ආනාපානෙ බැලීම. හෝ ඒ මතුවෙන අනිත් දේවල් බැලීම තෝරන්න මොකක්ද එපා. එන දේ බලන්න සැකනම් විතරක් ආනාපානෙ මුල් තැන දෙන්න ප්‍රත්‍යක්ෂණය කරන්න. ඊට අමතරව මෙදෙක් කරත් එක කියුණා. ඒලා නිකන් සාමාන්‍ය ඉඳගෙන ඉන්න කය දිහා බැලුවත් ඇති. ආනාපානෙම විය යුතු නෑ. ආනාපානෙ දින හොඳයි. කය දිහා බලාගෙන ඉන්න දැන් සම්පූර්ණ වැඩපිළිවෙල යනවා. මට තියෙන්නේ දුරස්තව දේශ බලා සිටීම පමණයි කියන එකයි මේ මේ ප්‍රශ්නෙට අදාළව කතා කරන්න තියෙන බෑ මේ මම කතා කරන්නේ මේ ප්‍රශ්නේ ලියුපේ කරන්න විතරක් නෙවෙයි. පොදුවේ මම මේ කතා කරන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්මදේශනාවේ සඳහන් කළ ආකාරයට සක්මන් භාවනාෙහිදී යෙදීමේදී වම් පාදය හා දකුණු පාදය ලෙස මෙනෙහි කළා. එහෙත් එක වේලාවකින් සිත විසිරී ගියා. නැවත නැවත සිත සක්මනට ගනිමින් මෙනෙහි කළා. සක්මන් භාවනාව තවදුරටත් ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් දෙපා නැමද උපදෙස් පතමි. පර්යංකේදී මම දැන් මෙතන යයි සිතමින් මෙනෙහි කළා. එවිට ටික වේලාවකින් නිදිමත ගතියක්ද ඊට පසු බෙල්ලෙහි අධික වේදනාවක්ද දැනුනි. එම නිසා පර්යංකයෙන් නැගිට නැවතත් සක්මනට ගියා. වැඩි වේලාවක් පර්යංකයේ සිටීමට නොහැකි බැවින් ඒ සඳහාද ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි. කමඨං වර්තාවට තොරතුරු ඉදිරිපත් කිරීමන්ති මේකේ හොඳ පැති ලක්ෂණ කීපයක්ම තියෙනවා මම මේ ධක්මන ගැන කතා කරන්නේ ශක්මනදී මම වම දකුණට හිත යොදන්නේ එතකොට ටික වෙලා ගියාම හිත පිට යනවායි කියලා නමුත් මෙතෙන්ද ගිය මේ පියවර කීපකින් ඉදිරිපත් කරගත්ත මේ වාතාවරණයේ දත යුතු තිබිය යුතු අත්‍යවශ්‍ය කාරණාව තමයි දැන් ඊට දැන් සද්ද වේදනා හිතිලා හිත කැඩෙන්නේ ඉස්සෙල්ලා දැන් මම වමේ ඉන්නේ එද වමට හිත පිහිටලා තිනවා කියලා දැනගත්තේ මොකෙන්ද කියලා දැන කියන්න දකුණට ගියා වම නෙවෙයි දකුණේ දැන් දකුණ බව දැනගත්තේ කොහොමද කියලා මේ වැටහුණු ආකාරය අවබෝධ කළ ආකාරය මේකේ නැහැ එනිසා බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ ගානක් ලියලා තියෙනවා සුළු කරලා තියෙනවා උත්තරේට ඉඩ දෙක ගහලා නැහැ. ඒකට අපි දන්නේ නැහැ තාම සුළු කරගෙන යනවද උත්තරේ නම් සුළු උත්තරේට ඉඩ දෙක ගහන්න බෑ. මේක එහෙම ගන්න නැහැ. නිසා ලකුණු ලැබෙන්නේ නැහැ. නිසා මේ ප්‍රශ්නේ දීපේකනා කැමැතිද සභාවට ඉදිරිපත් කරන්න යම් ආකාරයකට සක්මණට කියලා සක්මණට මේ වම මේ දකුණ කියලා මෙනෙහි කරගන්න පුළුවන් වෙලා. යාකට කියන ප්‍රශ්නේ ඉන්නේ ඉස්සර වෙලා. වමතේ තියන්න කියලා වැටුනේ කොහොමද? දකුණ නෙවෙයි කියලා වැටහුනේ කොහොමද? හිතවිලි වේදනා සද්ද නෙවෙයි කියලා මේ වමමයි කියලා වැටහුනේ කොහොමද කියන එක සභාවට ඉදිරිපත් කරනවනම් මම හිතනවා ඉදිරියට ප්‍රශ්න ලියන්න තියෙන අයටත් සාකච්ඡාට සම්බන්ධ වෙන අයට ගොඩක් තොරතුරු ලැබෙයි. කැමැතිද? මම මේ සක්මන් භාවනාවේ යෙදෙනකොට බිම කකුල් දෙක දිහා බලාගෙන වගේ තමයි සක්මන් කළේ. ඒ කියන්නේ කකුලේ මහ පටැංගිල්ල බිම වම් කකුලේ වැටෙනකොට වම් කකුල කියලා ඒ විදිහට තමයි මෙනෙහි කරන්නේ. ඒක ඒක වැරදි. කකුල දෙක බලන්න එපා කියලා පැහැදිලිවම කියන්න ඕනේ. මොකද ඒකට වෙල්ල රිදෙනවා. බලන්න ඕනේ බම්බයක් විතර ඉස්සරහයි. එතකොට දැනීම විතරයි අපිට තියෙන්නේ. ඒක කීප එක හොඳයි. එතකොට කාට කාටත් මේක පණිවිඩයක් වෙනවා. කෙලිම ඉස්සරහ බලන්නත් එපා. එතකොට හිත විසිරෙනවා. කෙලිම කකුල දෙක බලන්නත් එපා. එතකොට බෙල්ල රිදෙනවා. දැන් බම්බයක් විතර ඉස්සරහා බලන ගමන් කකුල තියෙනවා. එතකොට තමයි දැනෙනවා මේ වම මේ දකුණ නැත්නම් ඇවිදින බව දන්නවා. එතකොට ඒ ලොකු ජයග්‍රහණයක්. සක්මනට යනවා කියන එකත් මිනිසෙකුට විතරක් කරන්න පුළුවන් එකක්. ඒකට ගිහිල්ලා තියෙනවා. දැන් ඊට පස්සේ අපි දැනගන්න ඕනේ දැන් මේ වම තිනකොට මගේ හිත තියෙන්නේ වමේමද කියලා. එකක් මෙනෙහි කිරීම කරන්න පුළුවන්. දෙක නැත්තම් තමයි තේරෙයි කොළොට බර තද වෙන හැටි, බොර පොළවේ ගුරුසු ගතිය, පයේ මෘදු ගතිය නැත්නම් පයේ තද ගතිය, පොළවේ මෘදු ගතිය පීඩනය අහුවේ නැහැටි. ඒක විලුමේ ඉඳලා ඉස්සරහට මෙහෙම තල්ලු වෙන හැටි. එතනින් ගියාම නිශ්චල දෙයක චංචල පය වැඩ කරන හැටි. එහෙම නැත්නම් ට්‍රෙඩ්මිල් එක වගේ යනවනම් චංචල පොළවක චංචල පය වැඩ කරන හැටි. එහෙම නැත්නම් දකුණට වැඩිය වම බර ගන්න හැටි මේ ගොඩක් විස්තර තියෙනවා. අන්නේ ඒ ඉල්ලමේ මේ මැණික් ටික ගන්න ඉල්ලම හරන්නේ. දැන් ඉල්ලම හරලා තියෙනවා මැණික් කඳුටක් නැහැ. තෝරලත් නැහැ. වார்த்தාවට ඇතුල් කළත් නැහැ. ඒකට හේතුවක් වෙලා තියෙනවා වම කියලා දැනගෙන තියෙන බලලා. ඒක මූලික උපදේශය තිබුණේ නැත්නම් ඒක මගේ දෝෂයක්. මේ ඔක්කොමලා මතක තියාගෙන කකුල දිහා බලාගෙන නෙමෙයි ඇවිදින්නේ. එතකොට මම මේක පිරිසුදු කරලා දුන්නා පස්සේ බලන්න එපා. තමයි බලන්නේ නැතුව වම තිනකොට වම තියන්නේ කියලා වැටහෙ වටහා ගන්න පුළුවන්කමක් තියනවාද? එහෙම නැත්නම් තව සැරයක් සක්වම් කරලා බලන්න වෙයිද මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. තේරුණා මං කියන්නේ වම තිනකොට බැලීමෙන් තොරව මේ මම කියන්නේ වම කියලා වැටහිලාද තියෙන්නේ දැන්? එහෙම නැත්නම් තව කරලා බලද්දී උත්තර දෙන්න වෙයි. තව සැරයක් කරලා බලන්න. ඒක නිසා ඒක සුද්ධ කරගන්න. ඒකල වාර්තාව මේ විදිහට ලියන්න. හැබැයි වාර්තාව මේක කොටුවක් හිස්. මම දිනනකොට මොකද වැටුනේ කියලා ලියලා නැහැ. ඒතර මට වැඩ කරන්න බෑ. දකුණ දිනනකොට මොකද්ද වැටුනේ කියලා ලියලා නැතුව ඇහුවොත් මට ඒතකොට හිත පිට ගියයි කියලා හිත පිට යන්න ඕනේ. මොකද මේ තොරතුරු වලට සාදර වෙලා නැහැනේ. සෝදරු අහුරගෙන ගිහලා නැහැ. ඉතින් එතකොට අහලා තියෙන අරමුණක් ඇවිල්ලා හිතේ වැද ගන්න. ඒ නිසා ආවතිගේ වෙලාවේ එකලස් වෙච්ච වෙලාවේ ඒ තොරතුරු උකහා ගන්න එක එහෙම නැත්නම් ඒ තොරතුරු සාදර වෙන එක තමයි යෝගාවචර කරන අනුග්‍රහය. ඒ පිහියක දැල්ල වගේ මේ අන්තිම දේ වෙලා නැහැ. ඒකට පරියන්කයට ගිහිල්ලත් මතක් කරලා තියෙනවා මම මෙතෙන් යනකම් ගියයි කියලා. ඒත් ඒ මූල කර්මත්තන් හිත යෙදුවට පස්සේ හිත පිට යන කතාව වෙන්නේ ඉස්සර වෙලා. මම දැන් මූල කර්මත්තාන්න මගේ හිත ගියා කියලා දැනගත්තේ කොහොමද කියලා ප්‍රශ්නයක් අහුවොත් කොහොමද කියන්නේ? ඒක මම මෙතන ඉන්නවා කියන එක මට ඒක මෙනෙහි කරගන්න පුළුවන් වෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් එතකොට ඒකට මම ටිකක් අමාරුවේ දාන ප්‍රශ්නයක් අහනවා. මම දැන් මෙතන ඉන්නවා කියලා සාහතික කරගන්න මොකක්ද හම්බෙන අත්දැකීම? එහෙමනම් දෙයක් තේරුන්නේ මම ශරීරයෙන් මෙතන ඉන්නවා කියලා මෙනෙහි කරගෙන තමයි කරන්නේ. මෙනෙහි කරපෙකත් හරියි. මෙතන ඉන්න සබාවේ ඕන කෙනෙක් උත්සාහ කරන කොයි වෙලාවක හරි මම දැන් මෙතන කියන එකට හිත ගියොත් විස්තර කරගන්න කාටවත් බෑ. ඒකේ තරම් ගැඹුරුයි, ඒ තරම ඒක නිවන. කවුරක්ද ඒක පිළිගන්න කැමති නැහැ. ඒක නිවන කියලා. ඒක තේරෙයි ඒක කාටවත් විස්තර කරන්න බෑ. දැන් මම මෙතන ඉන්නවා කියන එක තමයි යන්න ඕනේ උපරිම තැන. ගිහිල්ලක් තියෙනවා. ඒක ටික දහති කියන තමයි කොච්චර ගැඹුරුද කියනවනේ මේ ලෝකේ කාටවත් ඒක විග්‍රහ කරන්න බෑ. නමුත් අත්දැකීම නෑ කියන්නත් බෑ. කාටවත් කියන්න බෑ නේද? විස්තර කරන්න බැරි නිසා මම අත්දැකේ නෑ කියන්න බෑ. ඒ නිසා හොඳටම තේරෙනවා භාවනා කියන එක බුදුහාමර කියලා දීපේක 100%ක්ම වැඩ. ඕනම කෙනෙකුට ඕන වෙලාවක මම දැන් මෙතන කියන දණ්ඩ යන්න පුළුවන්. ඒතකොට ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒ අත්දැකීම කොහොමඩක්වත් විස්තර කරන්න බෑ. හැබැයි සන්තෝෂ වෙන්න දෙයක් තියෙනවා. කවුරු අත්දැක්කත් අත්විඳින්නේ ඕකම තමයි. ඕක තමයි බුදුහාමුදුරුවෝ අත්දැකේ. ඉතින් අපිට බුදුන්ව සම්බන්ධ වෙන්න ඕන. මම දැන් මෙතෙන්ට යන්නේ. ගිය ගමන් බුදුහාමුදුරුවොත් එක්ක ඉන්නේ. ඊට පස්සේ හිතවිලියයි සද්දයයි බලන්න මේ හිතවිලි තියේදී හිතවිලි අතරමැද මම දැන් මෙතෙන්ට යන්න බැරිද කියලා. සද්ද මැද මම දැන් මෙතෙන්ට යන්න බැරිද කියලා. ගිය දවසක තේරෙයි හරියට මේ විදිහට එල්ලයක් හදාන පෙරලෑස්තියක් ඇතුව ගියොත් හිතවිලි තිබුණත් හිතවිලි කියන්නේ බිත්තියක් නෙමෙයි ඇහිදල් සහිත එකක්. හිතවිලි ඇස්සෙන් තමයි තේරෙන්නේ මම ඉන්න බව. මම හිටගෙන වෙන බව. මම ඇවිදිමින් වෙන බව. නිදාගෙන වෙන බව. මම මෙතන ඉඳගෙන ඉන්න බව. තේරුම් ගන්න එච්චර අමාරු නෑ. ඒකට නැගිටලා සක්මන්ට යන්න ඕන ගමන් නෑ. සක්මන්ට යනවයි කියලා කියන්නේ මේ ඉන්න පද්ධතිය හරින නොයෑම පිළිබඳ ද්වේෂයක් වැඩ කරලා තියෙනවා. කමන්නේ. ඒක දඬුවම් කරන දෙයක් නෑ. ඉස්සල්ලාම ගියාට පස්සේ තමන්ට වැටෙනවනේ අනිත් දවසේ කියලා බලන්න. මම දැන් මෙතන ගිය තැන ගියාට පස්සේ අත්දැකීමක් තියෙනවා ගොළු වෙනවා. ඒක බෑ ඊ ඒක සාතික කරනවානේ නැවත නැවත. ඒතකොට බලන්න හිතවිලිත් එයි සද්දත් එයි වේදනත් එයි. ඒවත් එක්ක වැඩි ගණදෙනු කරන්න යන්න එපා. අනිවාර්යයි ඒක එන එක. ඒකට හේතු එකක්. මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක නිවන කියලා දන්නේ නැහැ. අගේ කරන්නේ නැති මනසට අනිවාර්යයෙන්ම හිතවිලි එනවා. එන මනුස්සයාට හිතවිලි දන්න මනුස්සයාට හිතවිලි එනවා ගණන් ගන්නෑ. හිතලා මොකෝ. හිතවිලොට මේ මම දැන් මෙතන කියනක මම ගන්න බෑනේ. හලහප්පන්න විතරයි පුළුවන්. සද්ද ආවම මොකෝ සද්දටත් නෑ මේක හලහප්පන්න. නැති කරන්න හලහප්පන්න විතරයි පුළුවන් නිසා යා කරන්න තියෙන සද්දේ විතරයි හිතවිලි මැද මම දැන් මෙතන ඉන්නවා කියන මේ මූලික අත්දැකීම ප්‍රත්‍යක්ෂණය කරගෙන ගියොත් තමයි තේරෙන්න පටන් අරගනී කියලා දෙන්න බැරි වුණාට මේ අත්දැකීමෙන් කවදාකවත් අවුරුදු 100ක් මේ ලෝකේ ඉඳලා බලලා ආයෝග අත්දකින්න මේ අත්දැකීම වයසට යන්නේ නැහැ. කවදාවත් වයසට යන්නේ නැහැ. මේ අත්දැකීම ඉඳගෙන හිටියත් ඉඳගෙන හිටියත් සක්මන් කරුවත් ඉරියව්වත් එක්ක සම්බන්ධෙකුත් නැහැ. මේ අත්දැකීමට ගිහිල්ලා බලන්න පුළුවන් නම් ගෑනු පිරිමි වෙනසක් තියනවාද කියලා. බලන්න බැරි මොකද ගෑණි දන්නේ ගෑණියක් දැකීම විතරනේ. පිටිමි භාවයේ මාරු වෙන කෙනෙකුට නම් බලතැයි ගෑනු අත්දැකීමයි පිටිමි අත්දැකීමයි නැහැ කියලා ඔක එක ජීවිතය අමාරු නමුත් එකක්ම දෙක තියන්නේ. ඒ අත්දැකීමේ ගෑනු පිටිමිත් නැහැ. ඒ අත්දැකීමේ ඇතුළ පිටත් නැහැ. ඒ සා විශාල ගැඹුරක් තියෙනවා මේ මම දැන් මෙතන ඉන්නවා කියන අත්දැකීම. එනිසා ඒක තියෙද්දි ආනපානෙත් පේන්න පුළුවන්. සද්දත් ඇහෙන්න පුළුවන්. වේදනත් දැනෙන්න පුළුවන්. හිතවිලිත් එන්න පුළුවන්. දැක නොවීම පිණිස කියනවා ඒක තීටි ආනපාන තියෙන එක නම් හොඳයි. හැබැයි හිතවිලි තිබුණයි කියලා එච්චර ලොකු වෙනසක් වෙන්නේ නැහැ. හිතවිලි දෙක උරුට්ටු වෙලා රණ්ඩු කරන්න යන්නේ නැත්තම්. හිතවිලි තිබුණාට මට මේක නැති කරන්න බෑනේ. මේක හරියට කියනවා නම් canvas එකක් අරගෙන තෙල් සායන චිත්‍රයක් නැන්දත්, දිය සායන චිත්‍රයක් නැන්දත්, කාටුන් චිත්‍රයක් නැද්දත් ඕන කෙනාට canvas එක බලන්න පුළුවන්. චිත්‍රේ මොක වුණත් එච්චරයි. මේක තමයි කැන්වස් එක. ඒ නිසා අනිත් දවසේ පරියන්කට ගියාට පස්සේ ওই විදිහටම කරන්න හොඳට පట్టල වාඩි වෙලා මම දැන් මෙතන ඉන්න බවට විනාඩි 3-4කින් හරි ගමන්නේ. ගිය ගමන්ම හරි ගමන්නේ. මේ තමයි නිවන කියලා හිතාගන්න. ඔයින් මට මොකක්වත් නැහැ. මට මේක රකින්න පුළුවන් ද බෑව. එක දිගට නැතත් සද්ද වේදනා හිතිලොද මේක රකින්න පුළුවන් නම් බෑයෙම ඉන්න පුළුවන් නම් රහත් කියලා නම දාගන්න. ගොඩ දෙනේ කාර්යාසයි ගෙදර යනකොට මොකටද පට්ටමක් කරගන්නේ. ඒකයි මම මේ දෙන්නේ නිකන් සන්තෝෂෙන්ටත් එක රහත් පැයවෙ ඉන්න පුළුවන්. වරින් වර හෝ මට මේ මම දැන් මෙතන තැන්න තියෙන තැනට එන්න කියන தත්ත්වෙ මලක් ගන්න කිසිම කෙලෙසයකට බෑ කියලා දන්නවනේ සෝවාන් කියලා හිතාගන්න. ඊට පල්ලෙහා දිනනවා තව තව ගොඩාක් විපස්සනා ඥාන ඕවා කියන්න ගියාම මට ගල් ගහයි. මොකද උඟ දෙනෙක් කැමති නෑ ඕවා කියනවා දකින්න. ඔක්කිව යුත්තනම් ඔච්චරයි. ඒ නිසා මුළු පැයේම බලන්න ඉඳගෙන ඉන්න හෝ රක්මන් කරන තමන් ඉන්නේ ඉරියව්වත් එක්ක ඉන්න පුළුවන් නම් නිවන් දැකලා. මේකෙම ඉරියව්වත් එක්ක ඉන්න තු අතීතෙ ගියත් අනාගතෙ ගියත් වෙන කෙනෙක් දිහා බැලුවත් වෙන තරම් බැලුවත් තීරම කෙලෙස්. ඊට සාපේක්ෂව පුළුවන් තරම් ලදලද වෙලාවේ ඉරියව්ව ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ ඒ වෙනුවට ආනපානිය හෝ පිම්බි බැගලිම ගන්න පුළුවන්. සක්මන් ඉරියව්ව හෝ වම දකුණ ගන්න පුළුවන්. යනකොට එනකොට කනකොට බොනකොට ඒ කරන ඉරියව්ව හෝ ඒ ඉරියව්වට හේතු වෙච්ච චේතනාව ගන්න පුළුවන්. අන්නේම කටයුතු කරනවා නම් පැය 24ෙම මොන කරදර කලබල තිබුණත් මොන වගකීම් තිබුණත් ඉන්නේ ඉරියව්වත් එක්ක ගත කරන තාකල් ඉතාමත් ජීවිතේ චාම් හරීම සරලයි. කෙලස් නැහැ. එතකොට වෙනවා අපි ඉන්නේ නිර්මල තැනක කියලා. නික්ලේශී තැනක කියලා. ඒකට අශෝකං විරජං ඛේමං කියලා බුදුහාමුදුර සඳහන් කරා. ඒතර ශෝකයක් නැහැ. රජස් නැහැ. ඛේම භූමිය. ඉතින් ඒ සරල දේ ඉක්මවා ගැනීම නිසා තමයි අපිට මේ සංසාරය දුක් විඳිට වෙලා තියෙන්නේ. හැබැයි මේ සංසාරය දුක් තිබ්බත් කිසිම දුකකට බෑ. මම දැන් මෙතන තැනට එන පාර වළක්වන්න. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ භාවනාව සම්බන්ධව නෙමෙයි සීලය සම්බන්ධව. දවල් 12න් පසු නැස්තමෝල් එකක් හෝ මාමයිත් එකක් පානය කිරීම කැප නැද්ද? එය දස සීලයේ කඩා ගැනීමක්ද? විකාල භෝජනයට අසු වෙනවාද? පින්වත් ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම කරුණ පහදා දෙන්න. ඔබ වහන්සේට මේ අත්භවයේදීම අතුතුම් බෝධියකින් නිවි සැලසෙත්වා. රිට්ටිටේට ඉනිසලා අපි විකාල භෝජනය පිළිබඳ පත්‍රිකාවක් හම්බෙලා තිබුණා. අනිවාර්යයෙන්ම හැම රිට්ටිට් ඕගනයිසර් කෙනෙකුටම අපි අවලා තියෙනවා. මේ කාල භෝජන ශික්ෂා පදයයි මේ කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ අවශ්‍ය කරන තොරතුරු ටිකයි වන්දනා කරන ටිකයි. ඒ නිසා ඒ පත්‍රිකාවක් මම අච්චු ගහලා දෙන්නම්. මම හැම රිට්‍රීට් ඕගනයිස් කරනම ෆයිල් එක ෆයිල් එක දීලා තියෙනවා. ඒ කියන්නේ යන්න නැති වෙච්ච මීටින් එකට. ඒක තමයි. නෑ කොහොම හරි ඒක තියෙනවා. නමුත් ඒක මකන්න පුළුවන්. ඒ හැම ෆයිල් එකෙම තොරතුරු මිටියක් දීලා තියෙනවා. ඒක කොහොම සාකච්ඡා කරලා තියෙන නිසා මෙහි තියෙන දේ විකාල භෝජන මේ වගේ. මේ තුන් හතර වල කලවලා තිබ්බා. ඒක නිසා කාට හරි අවශ්‍ය නම් ඒ ඕගනයිසර් කාට හරි ඒක විද්‍යුත් පැලෙන් මේකෙන් යවන්න පුළුවන්. මම ටයිප් කරලා මේ මොකද්ද මේ ඒ රේරුකාණ චන්දිවුණු සාංශිකේ පොතක කෑල්ලක් අරගෙන තියෙන්නේ. ඒක හරි ගසලා තියන ඒක කියවගන්න. ඒක ඊට පස්සේ අමතර ප්‍රශ්න තියෙනවා අපි මතු කරගනිමු. ඒ නිසා ඒකට උත්තර දීපු ප්‍රශ්නයක් අපි සම්මතේ පිටලා ඉන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙය මාගේ දෙවන වැඩමුළුවයි. සක්මනේදී අරමුණේ සිත තබාගෙන එනම් මේ පාදය වම් පාදයේ ඔසවනවා තබනවා දකුණු පාදයේ ඔසවනවා තබනවා යනුවෙන් එහෙත් ඒ සමගම සිතට වෙනත් වෙනත් දේවල්ද සිතවිලි පැමිණේ ආයාසයෙන් නැවත මුල් අරමුණට පැමිණේ යම් අවස්ථාවල සිතට තරබටු කර නැවත සිත අරමුණට ගෙනෙමි එසේ කිරීම සුදුසුද කරුණාවෙන් මා උපදෙස් මාහට උපදෙස් දුන් මැනවි පර්යංකේදී වාඩි වී සුළු මොහොතකින් සිත තැන්පත් වේ විටක නිින්ද ගියාදයි සැකසිතේ එක්වරම තිගැස්සී හැරිලි උපදෙස් පදමි වහන්සේට මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. සක්මන පිළිබඳ භාවනාවේදී නම් විස්තරේ නම් මෙන්න මේක මූල කර්මස්ථානය කරගෙන කියන එක කියවිලා තියෙනවා. වම තිනකොට වම ඔසෝන තබනවා දකුණ තිනකොට දකුණ ඔසෝන තබනවා කියලා කරගෙන ගියයි කියලා ඊට පස්සේ අර පළවෙනි ප්‍රශ්න කිව්වෙකන වගේම වහාම හිතට බාධා කරපු දේවල් වලට පැනලා යනවා මේ කෙනාගෙන් මං අහන්න කැමතියි කැමති නම් ඉදිරියපත් වෙන්න වම තිනකොට ඔසෝනතම නැතුණත් මම තියෙනකොට ඒක බව මෙනෙහි කරලා හෝ නැතුව ඒකට අරමුණට හිත ගියහම මම තියෙන ලයිව් මම තියෙන බව දැනගත්තාම වැටෙන්නේ මොකද්ද කියන එක මට කිව්වොත් මට කිය දෙයි ඊගාට යන ප්‍රශ්නට උත්තරේ. වම් කකුල තියෙනවා කියලා දැනෙනවා තද ගතිය පොළවේ වදින. ඒ දැනෙන එක තමයි දැනෙනවා කියන්නේ නැතුව කිව්වට කමක් නැහැ. මට මේ තද ගතියයි දැනෙන්නේ මෙලෙක් ගතියයි දැනෙන්නේ කියලා ඒ දැනෙන දේ දැනෙන බව දැනෙන ගතිය දැනෙන ස්වභාව ඉස්තරුනේ නැත්තම් රචන හිස් ඒකට මෙතන කියන තද ගතිය තද ගතිය දැනෙනවා එතකොට වම තිනකොට තද ගතිය දැනෙනවා දකුණ තිනකොට තද ගතිය දැනෙනවා වමේ දැනෙන තිනකොට තද ගතිය සහ දකුණ තින දැනෙන තද ගතිය අතර වෙනසක් දැනගෙන දයන්නේ දැක ගන්න පුළුවන්ද එහෙමයි ස්වාමීන් වහන්සේ. වමේ තදගතිය අඩුවෙන් දැනෙන්නේ. දකුණ තියෙනකොට තදගතිය වැඩියෙන් දැනෙනවා. ඒ විදිහට තදගතිය විතරක් නෙමෙයි තදගතිය ගුණාත්මක වෙනසක් දැනගෙන පියවර කීයක් යන්න පුළුවන් කියලා දෙහිතන්නේ හිත පිට යන්නේ නැතුව. හිත පිට යන්නේ නැතුව පියවර එක සක්මණේ එක ගිහිල්ලා රවුමක් වගේ යන්න පුළුවන් ස්වාමීනි. ඒ අතරතුරේ තමයි ඒ අතරතුරේම තිතිවිලිත් වෙනවා හිතට. හරි. ඒ ඒ යන්න පුළුවන් ගතිය තමයි අපි මැනික විදියට, ඉල්ලම විදියට බාරගන්නේ. ඒ විදියට තියේදී හිතවිලි නැති වෙන්න හිතන්නවත් එපා. සද්ද නැහැ කියලා හිතන්නවත් එපා. හුලං ගති නොදැනේ කියලා හිතන්න එපා. ඒ ඔක්කොම තියේදී මේක දකින්න පුළුවන් කියන හරි පැත්තට මේ වාක්‍ය දාලා කතා කරන්නේ. මට හිතවිලි තියෙද්දි වමේ ලැහස අඩු සද්ද ගතියත් දකුණේ තද ගතියත් බැරි තද ගතියත් දැකගත හැකියි. මට වේදනාව දැනෙද්දි වෙනතන වේදනාව දැනෙනවනේ. මට තාමත් වම දකුණ බලන්න පුළුවන් කියලා මේ හරි හැටියට දාගත්තා නම් අපිට සිද්ධ වෙන්නේ කියන්නේ මම සක්මන් කරද්දී හිතවිලි ආවා කියන එක නෙවෙයි. හිතවිලි තියෙද්දිත් මට සක්මන් කරන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි සක්මන් කරනකොට වම තියෙනකොට තද ගතිය වශයෙන් දැනෙනවා. ඒක අඩුවවත් තේනවා. දකුණ තියෙනකොට තද ගතිය වෙන බැරි බවක් තේරෙනවා. ඊට අමතරව නිකමට හිතනද මේ තද ගතිය තියෙන කකුලේද පොළවේද කියලා බලන තරමට ගියානම් තවත් අපිට තක්මන පිළිබඳ තොරතුරු ලැබෙනවා. මේ තද ගතිය පටන් ගන්න විලුඹෙන් ඒක පැතිරිලා ගිහිල්ලා අන්තිමට ඇඟිලි දක්වා යනවා කියන තරමට තව තොරතුරු ගන්න නම් තවත් සක්මණේ හිත යනවා. එතකොට හිතවිලි ලොඳ වෙනවා, බොඳ වෙනවා, වඳ වෙනවා. ඒතර යෝගාවචරයට හම්බෙලා තියෙන හිතවිලි තියෙන කෙලස් බරිත තත්ත්වයක් සක්මණේ වම දකුණ කියන නික්ලේශී තත්ත්වයක් යෝගාවචරය වැඩි වැඩියෙන් නික්ලේශී තත්ත්වය හාරලා උසන්න ගත්තොත් පිටිකන විමසුන් නුවණ විචාර බුද්ධිය විමර්ශන බුද්ධිය මේ තදගතිය කිව්ව නිකන්තද ගතිය කියලා බෑ වමී මේමයි දකුණ මේමයි කොහොමද තදගතිය පැතිරෙන්නේ තදගතියනේ පොළවේද පයේ ආදි වශයෙන් ගියොත් අර හිතේ නැති වෙනවා ඒක නැත්තම් ඒ මෙහෙම නැත්තම් අනිවාර්යයෙන්ම හිතවිල්ලක් ආක්‍රමණය කරනවා එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම සද්දයක් ආක්‍රමණය කරනවා. පාළුගේ වළම්බි දෙනවා. නිසා යෝගාවචරයට අතෙන් ගියාට පස්සේ ඒක අරසා කරන්න දන්නේ නැත්නම් එතනම ටොක්කක් අයි. සද්දයක් එනවා. ඒකට දැනගන්න ඕනේ මෙතන මේ උපයන්න එතන එතන උපයන්න එහෙම උපයගෙන යන්න ගියාම මේ මේ සතියේ බල කැවීමක් බල කැවෙනවා. ගැම්මකට එන්න ගන්නව කවදාකවත් අපිට හිතා ගන්න බැරි. ඒක නිසා ඔය තියෙන ටූල්ස් ටිකමයි ගන්න ඕන. ඒ කියන උපකරණ ටිකමයි. මීට පස්සේ යනකොට පය තියෙනකොට දැනෙන දේවල් මීට වැඩිය උකහා ගන්න හදා. ඒ උකහා ගන්නකොට අරමුණයි හිතයි ලං වෙනවා. ඇසුර වැඩි වෙනවා, උච්චන්න වෙනවා, ආසන්න වෙනවා. හිතවිල්ලකට වේදනාවට සත්‍යයට ආක්‍රමණය කරන තැන නැති වෙලා යනවා. එතකොට දැනගන්නවා හිතවිලි වේදනා ශබ්ද එලිපත්te බලන ඉන්නවා ගෙට ගෙවදින්නේ. නමුත් Taman ඉඩක් දෙන්න Taman අර සක්මණේ තියෙන විස්තර ඒකට කියන්නේ ධර්ම ඕජාව කියලා කියනවා මේකට. ධර්ම රසය කියලා කියනවා මේකට. මේකට කියනවා ස්වභාව බලනවායි කියලා. මේකට කියනවා භාවය බලනවායි කියලා. මේකට කියනවා ගති. තද ගති උණුසුම් ගති බලනවායි කියලා. ඉතින් මේ ටික මේ ලැබිච්ච ටික මේ වෙන් කරලා තේරුම් ගන්න බැන්නම් ඉතින් බුදුහාමුදුරන මොකක්වත්ම කරන්න බෑ කියලා බුදුහාමුදුරු කියනවා. කියලා දෙන්න පුළුවන් යන්න ඉස්සෙල්ලා මෙන්න මේක ගනි මේක හැලපන් කියලා. නමුත් යෝගාවචරය මේ ඔක්කොම එක මල්ලේ දාගෙන අවුල් කරගත්තා නම් දැන් කියලා දුන්නට තේරෙන්නේ නැත්නම් ඉතින් කොච්චර කල් භාවනා කරත් එච්චර වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒතරතුරු හරි. දැන් දෙවෙනි එකේ සක්මන ගැන වරියක් ගැන කියනකොට මූල කර්මත්තානේ මොකද්ද කියලාවත් කියලා නැහැ. මොකද්ද මූල කර්මත්තාන්න ගත්තේ? මම දැන් මෙතන කියලා තමයි ගස්පේ මූල කර්මස්ථානේ. ඔව් එතකොට වැරද්ද පෙවුනේම නැහැ. ඈ? හුස්ම වැරද්ද පෙවුනේම නැහැ. ප්‍රශ්නේ නැහැ. අපි හුස්ම ලැත්තක එන්න කියලාවත් ගණදුනෝ නේ. ආවේ නැහැ කියලා චෝදනා කරන්න ඕනේ නැහැ. අපි ආරාධනා කරලා නැහැ. ඇයි එහෙම කතා කරන්නේ? දැන් මට චෝදනාව දෙන්නේ මේ පිම්බීම හැකිරීම උගන්නන්න නැතුව ආනපානෙ උගන්නනවා කියලා උරුමෙට ගියාම මට බයිනවා. මම කියලා මම එකක්වත් නෝ උගන්නන්නේ. මම කියන්නේ මම දැන් මෙතන ගියාට පස්සේ එන දේ බලපන්. ඉතින් මොනවද ආවේ නැත්තම් හොඳයි. එන්න එන්න කෙලස්. මොනවාක නැන්න කෙලස් නැහැ. ඉතින් විලාදිනේ හරි පාළුයි ළමයෝ එතකොට චන්දනාහරි යන්න හිතෙනවා. එකපාර පිගැස්සිලා වගේ ඇහැරෙමයි. ඒ අර කෙලස් නැති වුණොට උණ පොඩි උණක් තියෙනවා එතන. ඇයි මේක කක්ක ටික නැති වෙනකොට අවශ්‍ය මේ බිස්නස් එක පවත්වන්න බෑනේ. ගැස්සෙනවා, තද වෙනවා. ඒ විතරක් නෙවෙයි බඩ බොක්ක කරකොල දානවා. ක්ලාන්ත ගති පහල කරනවා. වක්කාර ගති පහල කරනවා. මොකද කවදාකවත් කෙලෙස් නැත්ැනකට ගියාට පස්සේ හිතට වසන්නම බෑ. එහාට අර කුඩල කොට උඩ තිබ්බා වගේ ලාහට අරගෙන ගෙම්බෙත් තිබ්බා වගේ ලාහට ගෙම්බ ගෙම්බට ලාහෙච්චර සැපදනක් නෝන පණිනකන් හදිසි. උඩලට කොට්ටේ උඩ ඉච්චර සැපතනක් නෙවෙයි පෙරලිලත් එතමනට යනකම් හදිසි. ආහන මේක දිහා බලන්න පුළුවන් නම් මෙන්න කෙලෙස් මෙන්න නිකෙලෙස් මං කාටද ඡන්දෙ දෙන්නේ. මං කාටද කඩුව දෙන්නේ. මං කාටද කපුව දෙන්නේ කියලා බැලුවොත් අපිට නික්ලේශී බවක් පිළිබඳ හැඟීමක්වත් නැහැ. බුදුහාමරණ 100 100ක් තියාගෙන හොම්බට දමලැල්ලා පෙන්නනවා. මුල උලලා පෙන්නනවා. අපේ හිත බක්කාලා පයින් පිටිපස්ස. ඊට පස්සේ අපි හිතනවා ඒක නිසා අරමුණක් තියෙන එක හොඳයි. කර්මාන්තයක් තියෙන එක හොඳයි කියලා. ඊසේනම වැරදි මතයක ඉඳලා පැත්ත දේවා. ඒ නිසා පරියන්කට ගියාට පස්සේ මම දැන් මෙතන ගියා නම් අහන්න මම දැන් සද්දක නොවන බව දන්නේ කොහොමද? මම වේදනාවක නොවන බව දන්නේ කොහොමද? මම හිතවිල්ලක නොවන බව දන්නේ කොහොමද? මම ආනපනෙ නොවන බව දන්නේ කොහොමද කියලා කට උත්තර එකම දේ තියෙන්නේ මේක පවත්වන්න පුළුවන්ද කියන එක. පවත්වන්න බැරි හේතුව කම්මැලිකම. නීරසකම, ඒකාකාරීකම, සැකය, චකිතේ, අනිශ්චිත භාවේ. ඒවා එක්කිනෙකට අයිති දේවල් නෙවෙයි. ඔක්කොම ද්වේෂයේ චෛතසික ටික. හැම කෙනාම ඒ ද්වේෂයට තමයි ඥානය කියලා නම දාගලා තියෙන්නේ. ඔබ තමයි යේසුස් වහන්සේ කිව්වේ තහනම් ගයි ගෙඩිය කන්න එපා. කෑවොත් පාරාදීසෙන් අයින් වෙන්න වෙනවා. ඉතින් කෑවා. ඥානීය කියලා කෑවා කෑවා තමයි. එදාම පාරාදීසෙ ඉවරයි ආය අහිංසක වෙච්ච ගමන් පාරාදීසෙ එනවා. හිතා ගන්න බෑ බයිබලේ තියෙනවා කියලා නිවන. දැනුම හෙව්වනම් කක්කා. එහෙනම් වර්තමාන මොහොතේ වෛරයි. කවදාකවත් දැනුම හොයන්න බෑ වර්තමාන මොහොතේ සුන්දරත්වයේ දන්න මිනිස්සු. දැනුම එන්නේ ඉඳ තියෙන එක වෙනම කතාවක්. මේ මම දැන් මෙතන කියන එකයි ඔක්කොම කියලා දන්න කෙනාට සැකපුදවන දෙයක් නෑ. මොකද ඕන වෙලාවකට යන්න පුළුවන්. ගැස් වුණත් අපෝ එතෙන්ට යන්නේ. ඒක නිසා දැන් මෙහෙම සාකච්ඡා කරාට පස්සේ උත්තරේ වශයෙන් මොකද්ද වැටෙන්නේ? ඒ ගැස්සුණක් නැවත එතනටම යන්න කියන එක කොහොමද? එතෙන් කියන්නේ කොතැනද? මම දැන් මෙතන කියන්නේ. ඇත්තටම කියනවනම් අපේ හිත කොච්චර වුණත් මෙතනින් පිට ගිහිල්ලාම නැහැ. ඒ බව දන්නේ නැති නිසායි පෘථග්ජනයි කියලා කියන්නේ. හිත පවතින්නේම මම දැන් මෙතන විතරයි. ඒ නැත්නම් හිත පවතින්නේ බෑ. හිත අතීත කොහොමද පවතින්නේ බෑ. අනාගතේ පවතින්නේ බෑ. ඒක තියෙන්නේ වර්තමානයේ තමයි. වෙන තැනක් ගැන කල්පනා කරත් මෙතන ඉඳගෙන තමයි කල්පනා කරන්නේ. වෙන කෙනෙක් ගැන කල්පනා කරත් මම ඉඳගෙන කල්පනා. ඒ හැම වෙලාවෙම අපි නිවන් දැකලා තියෙන්නේ. නමුත් අපි මොනවා හරි දෙකින් චෝදනාවක් දාගන්නවා. නෑ නෑ මට අතීතයට හිත ගියා අනාගතයට හිත ගියා. ඉතින් අතීත අනාගතයට හිත ගියා මගේ වෙන්නේ වර්තමානයේ. වෙන තැනක් ගැන හිතුවත් මෙතන ඉඳගෙන වෙන්නේ. ඒ නිසා ඒක අදාහගත්තොත් පිට ගියත් මට ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ නේද උඩ. ඒසොර අපිට තියෙනවනේ නිවන් ලැබලා නැති උනාට නිවෙන මිහිරියාව තියෙනවා දැන් මෙතන කියලා. දැන් තියෙන එක විශ්වාසය ඇති කරගන්න එක විතරනේ. සාක්ෂාත් කරන එක විතරනේ. ඒකට ක්‍රම කියලා දෙන්න ඕනේ නෑනේ කවුරක්වත්. මම දැන් මෙතෙන් දෙන්න ඕන දැන්න ගන්න පුළුවන්. මේ ගණින්. ඉවරයි. තිගැස්සින හැරුණයින් පස්සේ කකුල් වල එහෙම සද්ද වේදනාවක් එනවා. එතකොට නැගිටලා යන්නේ. කකුලේ වේදනාව ආවේ නැත්නම් හිත පිට ගිහිල්ලානේ. දැන් ඔය අහුවිලාට තමයි ඇඟේ වේදනාව දැනෙන්නේ. නැත්තම් අනුන්ගේ වේදනාව ගැන අපි හිත හිතයි. වේදනාව කාටවත් 100%ක්ම ෂුවර් නේ මම දැන් මෙතන කියලා. ඊට පස්සේ කියන්න බලන්න මම දැන් මෙතන එක නැති වෙලා වේදනාව ඵලයක් මට අතීතයට යන්න වෙලා යන්න දෙන්නේ නැහැ. වේදනාව ඇදලා ගන්නවා. වේදනාව කියලා කියන්නේ කායනුපසනාවටත් වඩා අනිවාර්යම සතිය. ඇද්ද බැඳ තබා ගන්න එකයි. ඒකට ඒක එකතු කරලා ඒක පැත්තක දාලා ධක්මන්ට ගියා කියලා කියන්නේ පොටු ගෑණි දිල කැහි ගෑණි ගත්තා. වේදනාව බලන්න දැන් ෂුවර් දැන් හොඳටම ෂුවර් දැන් මම මෙතනදී. ඒක අමීරිය වෙනම කතාවක්. නමුත් අපි සතිය නම් ඉස්සර කරන්නේ වේදනාව ආකාවනම් ශිරි දෙවිදුව ගෙට වැඩි ආවාගේ තමයි. ඒක එකපාරට සක්මනකට යන්න හදනවයි කියලා කියන්නේ අර ආපු ආශිර්වාදේ විශ්වලාගෙන ආපු ආශිර්වාදේ පිළිගන්න කැමති නැහැ. ඒ නිසා වේදනාව ආපු ගමන් බලන දේ හොඳටම ෂුවර් නේ දැන් ඉතින් මම දැන් මෙතන. අනිත් එක බලයන් කිව්වත් යන්නේ නැහැ. ආයන පශනාවේදී නම් ආනපාන දාලා යනවා. වේදනාවට පස්සේ වේදනාව බලයන් කිව්වත් යන්නේ නැහැ. අන්නේ මේ මූලික පොඩි සකස් කිරීම කරන්නේ මේ ඉන්න පිරිසට අලුතෙන් කියලා දෙන්න දෙයක් නැහැ. ඒලා යෙදිලා කරලා ඉන්න පිරිසක්. මේ පොඩි සකස් කිරීම ටිකේ තියෙන සම්මාදිට්ඨිය විතරයි. යෝනිසෝමනසිකාරය විතරයි. ඒක දන්නවනම් අපි ලැබිච්ච සම්පත්තිය ලැබිච්ච දේ සමාදන් වීමක් වෙනවා. සම්පත්තිය නැත්නම් අපි හරි දේ ත්‍විශේෂණය කරගැනීමක් වෙන්නේ. ඒකයි ඒක සාකච්ඡාවකින් තොරව කඩන්න බෑ. සාකච්ඡා කරන්න බෑ. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නේ. හිතම යොමු කර තිබෙන්නේ මේ ප්‍රශ්නට පමණයි. මොකද අපි විනාඩි 50ක විතර කාලයක් 45ක විතර කාලයක් අරගෙන තියෙනවා. ඉතින් කාට හරි මේට අමතරව සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවනම් අපි මේ කරගෙන ගිය පසුබිම යටතේ තියෙනවනම් ප්‍රශ්න ඉදිරිපත් කරන්නයි කියලා නැත්නම් ප්‍රකාශන තියෙනවා ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ විශේෂයෙන් ප්‍රශ්න නැත්තම් අපි පැයකුත් විනාඩි 10ක පමණ කාලයක් ගන්නවා සක්මනට. ඊට පස්සේ තුනට රැස් වෙනවා සාමූහික භාවනාවකට. ඉතින් අපිට කියන්න පුළුවන් පළවෙනි සාකච්ඡාව හොඳයි කියලා. අපි බලාගෙන ඉන්න කට්ටියට දොස් කියන වගේ කෑ ගැහුවට ඉදිරිපත් වෙච්ච ක්‍රමය හොඳයි. ඉදිරිපත් ඉදිරියටත් මේ කියපු විදිහට කමටහන් සුද්ධ කරන වෙලාවට අත්දැකීම් ටික හරිපැත්ත අධ්‍යක්ෂකම් ටික ඉදිරිපත් කළොත් සාකච්ඡාවට බොහෝ විට මම ප්‍රශ්න ගන්න ඉඩ තියෙනවා. ඒක ඉදිරිපත් කරේ නැත්නම් මම නිෂ්ප්‍රභ කරලා දාන වැඩක් නෑ කතා කරන දෙයක් නෑ. මේක නිසා මේක දැනගෙන ඉදිරියට ප්‍රශ්න ලියනකොට ඒ ටික ඇතුළත් කරලා ලියන්නයි කියලා කරුණාවෙන් මම ඉල්ලා සිටිනවා. අපේ සාකච්ඡාවේ නිමාව මෙතනින් සටහන් කරනවා. සීලු දිනාටම තෙරුවන් සරණයි.